ವಾಹಕ ಹೂಣುಗದ ಮೈದಾನಿಗೆ ಮೈದಾನಕಿ ಇರು ಮೇಲಕ ತಿರುವೆಗೆಂ ವಾಯರುಗ ಕಿಹ ಹೂಣುಗದವೆಗೆಂ ವಾನೆ ಎಯಿ ಮಹ್ಶರುಗೆ ಮೈದಾನ ಎತಾಗ ಇರುವಾನಿ ಮೀಸ್ತಕುನ್ನ ವರಗ್ಗಾತುಗ ಅದಿ ಮೀಸ್ತಕುಂ دلوغ تريغ غرق ومندان فتنصب الموازين فتوزن بها بها اعمال العباد دين ميزان تا بحتال بين عمل تكير متكا ميستهم عمل تكير ال متكا ميزان تا قائم كروين ميزان ادي قائم كروين يتاغ فنساس ها سحر ميستكم كولتي مفهوغا ميستكم مصيبه بودوغن نبيبه كلونغ غات دام فرحان نبيبه كلونغ غات دام فرحان ඉසාබෙල්ලා දිනු මං එදි අල්ලාහගේ හදරතුන් ෂෆාඅත් තෙරියු එව්ස් බේකලකන් එදුවහුග කුල දානවගෙන් නුවාන එකන් කුරුමක කුරෙව්වමක කොම්මෙ බේකලකවස් එ බේකලෙක්ගේ කුෂෙ බයංකෝ එකමුන් උසුරු වෙරිවා යාමෙද්දුවහුග එයි එදුවහ කීව රබ්බිරු බොඩදුවහ නබී බේකලුම් වෙස බේකලුම් රබ්බිරු ෆුලුන් තිබ්බාන එදුවහුග ආදම අලයිහිස්ලාම් ගරිහ මිස්තකුන් දාන ආදම අලයිහිස්ලාම් දන්නවාන් තිමන්නේ වනේ අල්ලාහන් උර දෙයිෆය එකලාංගේ ಫರೀಕುಳುವಂ ಕುಳುವು ಮನಾಕುರವ್ವಿಗ ಹುಂತಿವನ್ನ ಬನ್ನಿ ಫರೀಕುಳುವಿಫೆ ನೂಹು ಅಲಿಸ್ಲಾಂ ಗಾರಿ ಹೆದ್ದಾನೆ ನೂಹು ಅಲಿಸ್ಲಾಂ ಗಾರಿ ಹೆದ್ದಾನೆ ಮೀಸ್ತಕು ಎಕರಿಗೆ ಫಾನಸ್ ಕುಹೆಬ್ಬಯಾಂ ಕುರವಾನ್ ತಿಮನ್ನೆ ಬನ್ನಿ ತಿಮನ್ನೆ ಗೌಮ್ಗೆ ಮೀಸ್ತಕುನ್ನ ಬದುದು ಆ ಕುರೈಫೆ ಇಬ್ರಾಹಿಂ ಅಲಿಸ್ಲಾಂ ಗಾರಿ ಹೆ ಮೀಸ್ತಕುಂದಾನೆ ಇಬ್ರಾಹಿಂ ಅಲಿಸ್ಲಾಂ ದನ್ನಾನ್ ತಿಮನ್ನೆ ಬನ್ನಿ ದಿ ತಿಂದೊಗು ಹೆದಿಫೆ ಅಲ್ಲೋ ತಿಂದೊಗು ಹೆದಿಫೆ ಉಸುರು ಬಯಾಂ ಕುರವಾನ್ timanna gawum ge mistakun nabadu duwa kuraifa ibrahim alayhis salam gari ham mistakun dan ibrahim alayhis salam dan nar timanna bani de tin dogu hedifa allah tin dogu hedifa uzur bayan kurawan Musa ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಗಾರಿ ಹವ್ವಡಾ ಗನ್ನವಾನ ಮೀಸ್ತ ಕುಂದಾನ ಮೂಸಾ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ವಿದಾಳವಾನ ತಿಮನ್ನೆ ಬನಿ ಮೀ ಹವ್ಗತುಲು ಕುರೈಫೆ ಹಮ ಫದಾ ಈಸಾ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಗಾರಿ ಮೀಸ್ತ ಕುಂದಾನ ಎಕಲಿಫಾನ ವಿದಾಳವಾನ ತಿಮನ್ನೆ ಬನಿ ರಿಸಾಲತು ಫುರಿಹ ಮನುಕೋ ವಡಾ ಗನ್ನೈಫೆ ಎಗೊತುಂ ಕೊಮ್ಮೆ ಬೇ ಕಲಕುವಸ್ ಉಜುರೆ ಹುಷಾಳವಾನ ಎವ್ವೆಸ್ ಬೇ ಕಲ ಹಕ್ಕಿರಿ ವಡೆನ್ನು ಗನ್ನವಾನ ಎಮ್ಮೆ ಫಹು ಈಸಾ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ವಿದಾಳವಾನ ತಿಕಂ ಕುರವೇನ ಫರಾತ ತಿಮನ್ ಕಲೇಗ ಫಾನ ವಿದಾಳವಂ ಹೆ ಎಮ್ಮೆ ಫಹುಗ ನಬಿಯ ಮುಹಮ್ಮದ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗಾರಿ ಹತ್ತಿಯ ಬಾಮಿ ಹುಂದಾರೆ ekan kureveene farata ki hama ekani e dem mi istakun allah ga rasula ga arihan annana emme fahuga nabiya muhammad sallallahu alaihi wasallam ga arihan den e kalifan wadaya gannawane maqam mahmude ki unutana ei hama ekani kalifan allah wa'd kurevi maqam asa rabbu asa an yab'athaka rabbuka maqaman mahmuda hama korhun allah kalifan qiyamid dohuga maqam mahmuda funuwane ei arshuga daruga wa maqam එතන වඩාගෙන කලිෆාන විදාල වන්නේ තිමන් කලිෆාන එම්මේ ෆොරතම වඩා ගන්නවා නිසා ඉදාෂ තිමන් කලිෆාන එංගි වඩෙන් නුගන්නවා ඒ සයිදාග ඔය වේනේ වගුතේ කිහා වගුතෙග්ග කමේ තිමන් කලිෆාන සයිදාග ඔය වේ අල්ලාහ් වහී කුර්බානතේ ඉර්ෆා රාසක යා මුහම්මද් ඒ මුහම්මදේ කලිෆානගේ ඉස්තරිෆුල් උෆුල්ලවාර වස්අලු තුඅතා කලිෆාන ති එදි වඩා ගන්නවා බේනුන් එච්චකන් එදි වඩා ගන්නවා ඒ එච්ච කලිෆාන දෙව්වේනතේ වෂ්ෆාතු ෂෆා අධිකලියග ෆානු ශෆාඅත් තෙරි වඩා ගන්නවා හර කලේක ෆානුක ශෆාඅත් කබූල් කරවෙන එහිඳුව කලේක ෆානු හිසාව බෙල්ලෝ මං එදි ශෆාඅත් තෙරි වඩා ගන්නවානි එයි ශෆාඅතුල් කුබ්‍රායකි එයි ශෆාඅතුල් කුබ්‍රායකි ගියාම එද්දෝග වේ එම්මේ බොඩු ශෆාඅන් එයි ශෆාඅතුල් කුබ්‍රා ගනම මෂූර් වෙවනි එයි මුහම්මද් ගෆානු වෙලව ශෆාඅත් එකලේක ෆාන් ශෆාඅත් තෙරි වඩා ගතිම දෙන් මීසානු තබ්බහට්ටලවේ මීස්තෝගේ අමලු තක්කිරු මට්ටකා විදාලවනි ෆතූසනු බිහා අමාලුල් ඉබාද් අලුතකුන්ගේ අමලුතක් කිරෑලි වේනේ මේ ඉබාරාතුන්ගේ බයන් වනි මීසාන් තහුගේ වාහක මීසාන් යාමෙද් දුහුගේ මීසාන් වාන එයි හැම දෙෆරායිවා මීසාන දෙෆරායිවා තිලෆතෙ බහට්ටාලි වේ එයි මුතසිලයන් ඉන්කාර කුරා කමෙන් එයි මීසාන් වාකම යාමෙද් දුහුගේ මීසාන් වාකම මුතසිලයන් ඉන්කාර කුරේ එමිහම් බුණනි එයි මීසාන කී ඒගේ මුරාද කී ඉන්සාෆේ අදුලු ඉන්සාෆේ මීසානෙන් නෝනේ කොම්මේකස් දෙෆරායි වා මීසානෙන් හැම බෙහෙට්ටේන කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වකරව ෆාන ඉලහු කිෆතානි එය වේ දෙෆරායි දෙෆරායි එයි හැම රංගලෝ අමලතකානු බෑ අමලතකිරු මට්ටකා එයි ගුරුවානුගේ සල්ලල්ලාහු අලයිහි වහී කරව වනද වනද මවාසීන අල් කිස්ත් ලි යවුමිල් ඛියාමා තිමන් අල්ලාහ් අදලුගේ තිලෆෙන් එදුවහුගේ කායිම කරවා හුෂීමේ අදලුගේ තිලෆයි බහට්ටවා හුෂීමේ මිස්තවුගේ අමලතකිර මුන්දාන ඒ තිලෆයිත්තහුගේ එතිලෆයිත්තහුක මිස්තහුගේ අමලු තක්හිරිගෙන් දාන මීහා අමල් කුරා මීහායා ඒනගේ අමලු තකා ඒනගේ ෆයිත් එහුරි හැච්ච කිරේනේ දුවහු සල්ලාහි සල්ලාහ් සම හදීස් වල කුරා බෑ ෆේ දුනියගේ මි බොඩති කොම් මි උලේ මි හුන්නු බෑ කොන් උලේ මි හුන් එදුවහුගේ හිඤ්ඤ කවර ලුයි වානේ මි හිඤ්ඤ කවර අදි හි අමල් කුරි මි හුන්ගේ මි හුන් එහා බරවගෙන් දානේ ෆර්බද තකවර මි හුන් බරවගෙන් දානේ ಬರುವಗೆನ್ ದಾನೆ ಮೀ ಏ ಮುರಾದಕಿ ಹೇವ್ ಕಮ್ಗೆ ಗೊತ್ತುಗೆ ಮೀ ಬರುವಗೆನ್ ದಾನೆ ಅದಿ ಮೀಹಾಗೆ ಅಮಲು ತಕ್ಕಿರೇನೆ ಕುರೀಗ ಮೀಹುಂ ಮಿಕಂತತ್ತಕ ವರಗ್ಗಿನ ಮೆಹುಂ ಇಂಕಾರ ಕುರಿ ಅಮಲು ತಕ್ಕಿರೇನ ವಾಹಕ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಉಳು ಕುರವೀಮ ಬಯ ಮಿಹುಂ ನಮ್ಮ ಮಜಲ ಕವ್ವಿ ಎ ಮಿಹುಂ ಬುಲನಿ ಮಿ ಜಿಸ್ಮೆನ್ ನುವಾ ಎಚ್ಚಕ್ಕಿನ ಹೆ ಕಿರಾನ ಏರುಗೆ ಎ ಮಿಹುನ್ನ ಮಸ್ಸೆನ್ನ ಇಂಕಾರ ಕುರವಿದಾನೆ ಐ ಎ ಮಿಹುನ್ನ ಎಹಾ ಬಡಕ ತಸವ್ವರನ್ನು ಕುರವೇ ಕಮೆ එහෙනම්ස් මිහාරුගේ මිහොන්න විස්නම් ෆසේහවානේ මිහාරු ජිස්මුන වාකිතකතිය කිරණි හුදු ඉන්සානා හුන් එබ කිරාල වෑ එබ කිරේ හුනුමින් එබ කිරාල වේ ෆිනිමින් එබ කිරාල වේ මිහුරි හායිචි සකීමි ජිස්මුන වායිචි මිහාර මිහක ඉන්කාර හේගතු කුරවිගෙන නොආන දැන් බයි දලීල් තංග එබ හොරි අමල තක ජිස්මු දෙවේන කම වෙස එබ හොරි බයි රිවායත් තහුගා නරක කබ්වල තෙරේග කබ්වල තෙරේග මීහාගේ හේව අමලු අන්නානේ ඔතී රිවෙති මීහෙක්ගේ සිෆාග වර රිවෙති මීරොස් දවා මීහෙක්ගේ සිෆාග එම ජිස්මු දෙවේනකන් හෙරෙන්ගෙනි අමල තකවස් අදි නුබා අමලු අන්නානේ නුබා වස්තවා හඩි හුතුරු මීහෙක්ගේ සිෆාග මයිතායග අත එහම අමල තක ජිස්මු දෙවේනකන් වෙසේ බහුරි නස්සු තකුන් එගෙන් අදි ජිස්මු නිවස් මිහාරෝ ඉවස් මියක ඉන්කාරෙන් හගිගතුක නුකුර වේන ජිස්මු වාච්චිවස් කිරගෙන් එබදේ දැන් විදාලවනි فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون الله وحي بسفلو فمن ثقلت موازينه أمي هي في برو الجميع أبي هي كنته في برو الجميع هذا النار برو الجميع هذا النار فأولئك هم المفلحون أي كامياب وجنب أمي هنكي إدوه ومن خفت موازينه ادي بيغ تلفي لوي وجمي هند النار ابهي هو كم تلفت تلفت اكول لوي وجمي هند النار فاولئك الذين خسروا انفسهم اي بيغ نفس تن هلاك كل ميهن كي اي جلي هلاك وجم بيكي ميهن ميهم في جهنم خالدون نركاغ دمتي بينته نركاغ دمتي بينته كنا تن دوغ فيل بيميهم اي اميه بيغ تلفي بروا ميهم اميهن اميهن فايت تلبي گندانه كناتا ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸುಲ್ ಕುರವನಿ ಕಿಯಾಮಿದ್ದುಹುಗ ಅನ್ನಾನೆ ತಿಂ ವಗುತೆ ಎವ್ವೆಸ್ ಮೀಹಕು ಅನಕೆಗ್ಗೆ ಮತಿಂ ಹದಾನ ಕುರಾನ್ ಎವ್ವೆಸ್ ಮೀಹಕು ಐಶದ ಫಾನಿ ದಾಳವನಿ ಕಲಿಯಗ ಫಾನ್ ವಸ್ಸೆ ಕಲಿ ಫಾನ್ ಹದೀಸುಲ್ ಕುರವನಿ ಆಯಕೆ ತಿಮಂ ಕಲಿಯಗ ಫಾನ್ ವಸ್ ಅಂಬಿಕಂಬಲೆ ದಾರಿಕಂಬಲೆಗ್ಗೆ ಮತಿಂ ಹಂದುಮ ಫುಲನ್ ನುವಾನೆ ತಿಂ ವಗುತ ಎವ್ವಗುತಕಿ ಏಯಿ ತಿಲಫೈ ಬಹಟ್ಟಾಲೆ ವೇವಗುತ අනෙක් වගුත කියේ ෆයිත්තබ්බ හැලවේ වගුතු අනෙක් වගුත කියේ සිරාත් මගු හුරස් කුරවේ වගුතු එයි එව්වස් මිය කොන කෙක්ගේ මතින් හඳමන කුරාන දරියකු බප්පයෙක්ගේ මතින් මම්මයි කිබෑ මම්මයික්ගේ මතින් බප්පයකු දරියෙක්ගේ මතින් මම්මයකු දරියෙක්ගේ මතින් අම්බෙක්ගේ මතින් එකක් වස් හඳාන කුරාන එදුවා එවගුතක් එතින් වගුතක් ඒ ෆයිත්තබ් බහාලේ වගතුග මීස්තකුන් තිබේනි බරබ්බොඩ එමිහාගේ අමිල නෆ්ස විස්නා තිමන්නේ දෙතරවාණ කිනෙබ්බා එකුම් ෆරාතකුම් බය තිමන්නේ ෆයින්නි බේන ඒගොත බරබ්බොඩ ෆිකුරු බොඩ එවගතුග තිබේනි فأما من أوتي كتابه بيمينه فيقول ها أمقرأ كتابي කනාත ෆයිල් බේමීහුන් එමීහුන් උෆලුන් කිහා උෆාවාන එවගුතු යවර බොඩ උෆලෙන්න අන්නාන මීහාය එයි ඒනගේ කනාත ෆයිල් බේවගුතු එලිබේ උෆලවර බොඩ උෆලෙන් මීහා කන්නු ලිබේන සවබ කී එනන් එවගුතු යගින් වි කාමියාබු විකන් එන කිහා උෆලෙවාන එන දැන් එනන් හැම යගින් වි තිමනස් වරුගේ වදේ වෙනකම් එවගොතු වරම් උපාවාන කොම්ම මීහකු වෙස් ඒ කනාත ෆයිලි බෙජ්ජ කොම්ම මීහකු වරම් උපාවෙකෙන් දාන අම්මා මන් ඌතිය කිතාබහු බියමීනිහි ෆයකූලු හා උම්කරඋ කිතාබිය එන උෆලුන් ගොස් මුනලාන්නේ කන්තිමන්නගේ ෆයි කියාල බලාර ඉන්නී ධනන්තු අන්නී මුලාකින් හිසාබිය තිමන්න යගින් කුරීමේ දුනියේක තිමන්න මේ හිසාබා තිමන්න බද්දලවානක තිමන්නගේ මේ හිසාබා තිමන්න බද්දලවානකම යගින් කුරීමේ ඉන්නී ධනන්තු අන්නී මුලාකින් හිසාබිය ෆහුව ෆී ඊෂති රාදිය එන වාහුෂි රුහි روحيكم රුහිගෙන් වා දිරිවුළු මැග්ගයි අරාමු දිරිවුළු මැග්ගයි නවා به බහි ස්වර්ගයක فهو في عيشة راضية في جنة عالية وا أفلقن واسورقته إنوا إيه هوش قطوفها دانية إتانج ميواتن إنا كاريغ وان فسيهم بدلويغوتا قطوفها دانية كلوا واشربوا أم بما أسلفتم في الأيام الخالية دنيا تبا كله وعملته سواب تبا أرامك كابو هذا عشر بما أسلفتم في الأيام الخالية دعوتي nu kan vaata ilmerin vidalwani vaata kan faillibee mihunna fajdeveeni furagahunne vaata enage furagahun ei qur'anuge boy de ayen asfa wa amma man utiya kitabahu wara dhahri furagahun fajdevee mihun dannash wa amma man utiya kitabahu bishimalihi vaata fajdevee mihun dannash fayaqulu ya laytani lam uta kitabi enagom farhan timanne mi fainnulibun namaki harangal mi fayttiman nanulibun nama kiharan galu යා ලයිතනි ලම් ඌත කිතාබිය වලම් අදුරි මා හිසාබිය තිමන් නකති මන් නගේ හිසාබු නුස් එගේ කුරියක් එහෙන් වෙන් විදාලවනි මර්ග ෆාන විදාලවනි හාසිබු qabla an tuhasabu Allahu tiyaba me hisab billama kurin khudu amillan hisab qur'an tiyaba me ebahi marum ga kurin amilla nafsu hisab qur'ash era kommedu haktima ga amilla nafsu hisab qur'a kamuga wahanama he ukantaka fursatu libena miha نبهك أن تكون دروما فرصة لي بجندان ولم أدري ما حسابيا يا ليتها كانت القاضية එන බුණාන තිමන්න නිමිගෙන් මරුවෙගෙන් දාන නම කිහාරංගලෝ හැ මරුවෙගෙන් වෙయ్యෙවෙගෙන් දාන නම කිහාරංගලෝ හැ මියද මිතනම්ම ශරණු කුරවුණු නම කිහාරංගලෝ හැ එන දන්නවා තිමන්න යා ලයිතහා කානත් القاضية ما أغنى عني ماليا තිමන්න දුනියක හොදි මුදලකුම් මිතාක වෙස් ෆෑදා නොකුරියේ ದುನಿಯಾಗೆ ತಿವನ್ನ ಹೋದಿ ಮೊದಲಕುಂಗೆ ವಿಸ್ಫಾಯದಾಯನ್ನು ಕೊಡಿ ಮಾ ಅಗುಣ ಅನ್ನಿ ಮಾಲಿ ಹಲಕ ಅನ್ನಿ ಸುಲ್ತಾನಿಯ ತಿವನ್ನಗೆ ವೆರಿಕನ್ ದುನಿಯಾಗೆ ತಿವನ್ನಗೆ ಹುರಿ ಬಾರು මියදු නැති ෆනාව හිඟජ්ජේ එවස් බාරෙන් නැති ඇති මන්නේක හලක අන්නේ සුල්තානිය දැන් අල්ලාහ් මලායිකෙ බේ කලන අමරු කුරවාන ඒන මිහාර හෙරි වාත ෆයිලි බිෆ خذوه فغلوه ඒන හිෆාගන් නාරේ අදි කස්තොළු අලවාරේ සුම්මල් ජහීම සල්ලු දෙන් නරකයෙන් එන කොප්පා වට්ටාලාෂ ثم في سلسلة ذرعها سبعون ذراعا فاسلقوا أدي هيدها مونغ كلو يجمع هيله لا عن ركون أنا بدلاش هيله لا عن علواش إنه كان لا يؤمن بالله العظيم أنا كي دنيا كه كه لا فاكم لونو ميه نون أهم بكن أنا ركب بنا جهوني أي نركين أنا إلا لبي كوي مي آي إمام بار التقوى بير إمام مي آي كي أبا بدال بفا أنا سجدة ديا كو تكن نوتي دبي مارو بفوت بيرون <clears throat> الله رب بيرو بدو آية تمي e ආයෙ කියවා විදාල විගොත්ත එන සජිදයක් ගොස්සදෙන් සජිදයක් උන්නු තෙදු සජිදයක නියාවි ඒ ඉමාමෙක්ගේ වාහකේ බයි ෆෙත්තහුග බයම් වෙෆා ඒ බිරුන් ගොස් මරුයි අවහාරවි خذوه فغلوه ثم الجحيم صلوه مياه وتنشر الدواوين කොම්මියකස් ෆයිත්තන් හුළු වෑලවෙන එදුවහුග වහිය සොහායිෆුල් අමා වහිය සොහායිෆුල් අමාල් ඒ අමලතහුග සොහීෆාතකේ ෆයිත්තකේ ෆයිත්තන් හුළු වෑලවෙන ෆආඛිදු කිතාබ කිතාබහු බියමීනිහි බයම්මිහුන් එමිහුන්ගේ කනාතුම් ෆයින් හිෆානේ වාඛිදු කිතාබහු බිෂිමාලිහි බයම්මිහුන් وعاتم فانهفان أو من براء ظهر وته فرقهم فانهفان كما قال سبحانه وتعالى أي الله سبحانه وتعالى وحيك ربا فوافدين وكل إنسان ألزمناه طائره في عنقه ونخرج له يوم القيامة كتابا يلقاه منشورا اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا الله يكرمني كم إنسانك كاروغا إدبهوغا تمن الله فتن الواهشين فتن الواهشين كاروغا كروغا ඒනට්ටක වනඛුරිජ ලහු යවමල් කියාමති කිතාබන් යල්කාහු මන්ෂූරා අදිය දුව තිමන් අල්ලාහ් ඒනට්ටක ෆොතෙන් නිරුවාහු ශීමේ eenayan efai fenigen daane hulu wali fa ovva adiyana bune vene iqra kitabaka kalege fay kale kiyala balar nikan kafa bi nafsika al yawma alayka hasiba miyadu kale khud fude kalege nafsu hisab kolluma nikan fay kiyala balar ehindu ena balala ne fay balala fena bunane ma la yughadiru saghiratan wala මීගන තේ කුඩා එච්චස් බෝඩු එච්චවස්තු කොල්ලා ෆෙන්නුලිය හුරි හා එච්ච මෙහෙරි ලියයි ෆය බරාබරන් එන ෆෙන්නන හුරි හා කමෙන දුනියේක කුරි හුරි හා කමෙන් ඒග ලියයි ෆවනි කොන් එන ෆෙනිගෙන් දාන ෆතරල් මුජ්රිමීන මුෂ්ෆිකීන මිම්මා ෆී කලේක ෆාන ෆෙනි වඩා ගන්නවා නවත තිබෑ ෆෙන්නානේ ගියා මෙද්දෝග මුජ්රිමුන් එෆයි ෆෙනිෆ එෆතුග වාච්චක බිරුමුලේතම් ena bunane mi fotuganne te mi fotuganne te du kolla fa hama ek echves kuda echves bodo echves miri hama huri ha echelli ifa timanna kinen yada eva gutu sena inkar qur'an ehnnama senage atafa ena khilafan hekiden fashan ويحاسب الله الخلائق الله خلق تكون حساب اللوان ويخلو بعبده المؤمن فيقرره بذنوبه كم يكس එකලාංගේ හිසාව බල්ලම ෆට්ටවානේ අලතකුන් අලතකුන්ගේ හිසාව බල්ලම ෆට්ටවානේ දෙබයක බෙහිගෙන් මිවනි අලතකුන් හිසාව බෙල්ලෙමුක එබ්බයකි මුමිනුන් අනෙබ්බයකි කාෆරු එබ්බයකි මුමිනුන් අනෙබ්බයකි කාෆරු දැන් බය බයකලම් තින් බයක බස්සවා හිසාව බෙල්ලෙ මීහුන් එබ්බයකි මුමිනුන් එයි හැම එකනි හුෂයඩේ නියමියෝ اي عائشه دفان روا كروا في روايه تجاب رسول الله صلى الله عليه وسلم حديث الكروا في حسابا هشيل الجميع ابهي حساب بلوان فتج جميع دنار انك السلامه النته انك ඒනයක සලාමතින් නිතේ නිසා බල්ලවන් ෆෙට්ටිජ්ජිය දැන් බය අසාබ එකන බර සවාල් කර වැෆේ කම කල්ලාහ වනි අංග වැෆේ අලතකුන් හිසාබ බල්ලවන් කම හදීස් වල කරවනි ඒ හැම එකනි එමාදානං හුෂෛල මේ එම්මෙන් වෙ සමාදානං හුෂෛලේන හුෂෛලිෆ වදාන හිසාබෙන් හිත කිතාබෙන් මිහුන් සුවරුගේ වදගෙන් දාන හුෂෛලේන එම්මෙන් එතන එහෙන්නම හිසාබ බල්ලවන් ෆෙට්ටිජ්ජ මීහා දැන් එනයක සලාමතෙන් නරකයන් නොවදේ এই বায়ং আলন্নাং আল্লাহ এটা গানি মা দে বানা হুরিয়া কামেন এনা এ বেস আযাবেন নেতি বায়ং আলন্নাং আল্লাহ লোবি ওড গন্না ইয়ালং এ বেস আলে নুহা নুহনা নেতা ফাফে নুকুরে কমে সরকা ফাফা কুরে ফহুনা মিতা এ বাহকে বায়ান কুরবানি ويحاسب الله الخلائق خلق تكون الله حساب قربان يدوهغا ويخلو بعبده المؤمن كنانغ مؤمن على وكي كل لوان وكي كل لوان سر سر اينا اينا فافتهغا واهك بيان قد الله اينا اقرار قربان كما وصف ذلك في الكتاب والسنة أي قرآن سنة إكن ثابت وجن وفدين قرآن بخاري إمام بخاري وقرآن فالرواية جايبين أسفا رواية كمتي أسفا رسول ما الله رسول الله عبد الله بن عمر وكبن رواية من كريفان وداروني سمعت رسول الله صلى الله عليه وسلم يقول تمنى أدوه من رسول الله صلى الله عليه وسلم حديث القرآن إن الله يدني المؤمن فيضع عليه كنفه ويستره من الناس الله مؤمن على يكاري ودجن وانه إدوه غايب غايب لبانه එහිඳ එකලාගේ ෆර්දාකලෝ එනගම තින් අලුවානේ අලුවා එන මිස්තම කිබෙන් ෆොරුවානේ වයුකරරුහු බිදුනුබිහි සිර්රු සිරුන් එනන් එනගේ ෆාෆත අල්ලාහ් බයන් කොත් දෙවාන තිබා මි මි ෆාෆ හඳාගේ බහුරේ යතිබා කුරි මි ෆාෆ මි ෆාෆ මි ෆාෆ අතාරිෆු දම්බ වයුකරරු බිදුනුබිහි ෆයකූලු ලහ අල්ලාහ් යකුරවාන අතාරිෆු දම්බ කදා නිමෙනි ෆාෆෙන් හඳාගේ බහුරේ එගේ හෙයියේ heye أتعرف ذنب كذا ميوني ابن فاف إنجي هي أتعرف ذنب كذا ميوني ابن فاف إنجي هي حتى إذا قرره بذنوبه دعينا إقرار ومندانه إقرار ما تجيه يعني الله دين ودي في هريا كم ورأى في نفسه أنه قد هلك إنا هي بجن دانه مياد سلامة النتيم يتي فافيك يا بأر فافين قال فإني قد سترتها عليك في الدنيا الله يكرم الدنيا جوستبا تمن الله فردا كربي مي كان تتكم ابس مي كان انغي فنتن هتي باغي فافتك ابس وأنا أغفرها لك اليوم ميادتي من الله يتشيتي قليا فساد بافين ثم يعطى كتابه حسناته دين එනගේ හිය කමුග ෆෙන් එන අල්ලි බිගෙන් දාන එනගේ කනාත එයි එතන ගස අල්ලාහ් ෆුස්සාද වාන බයි ගෙන සීබ වරින් වර බොඩති එයි තවහීදු ගමති මර බෙගෙන් දිය මිහුන් හිය උලෆා අලොන් එමිහුන් කුරයිෆ හුන්නාන තම මිහුන් ස්වාෆත ඒ අල්ලාහ් ලෝබියට ගෙන්නේ මිහුන් ඒ ඒ දීමතික සාබිත වෙති මිහුන් ඒ මිහුන්ගේ ෆාෆතම් මහෂරුගේ මෑදානුගේ සල්ලාහ් ෆුස්සවා දෙවානේ අදී එකලාගේ එවස් මිහක ෆාලවස් නොකොත් දෙවානේ ඒ දුනියේ ගොස්ති මං අල්ලාහ් නති බාගේ ෆුරුවා දෙවාෆේ ෆර්දා කොත් දෙවාෆේ මිහ දක්වස්ති මං අල්ලාහ් ෆාලෙන් නොකොත් දෙවානේ මේ එවස් මිහක තිබා ෆුස්සවා දෙවාෆී මේ ෆාෆතා එයා ඛිලාෆන් නිකම් බලා බයි මිහුන් ෆාෆතක් කොෆ අමිල්ලන් ඇස් මිහුන්ගේ තෙරේගේ දක්කන්නේ අල්ලාහ් ෆෆරුවා දෙවීම ඛුදු අමිල්ලා බේසාර වන්නේ එපද මීහුන්ගේ එයි එම්මෙනු බා ඛල්කු ඛල්කුන් කම රසූලුල්ලාහ් සමාදී සූකරවන් කලාංගේ හෙද්දවි මඛලුංගේ තරක් එම්මෙනු බාවගෙන් වා මීහුන් කම එයි එන රේගණ ෆාෆෙක් කුරීම අල්ලාහ් ෆරුවා දෙවෑෆි එහෙන්නම සේන දුලුන් අනද්දෝ හෙඳුනු මිස්තකුන කියා දෙනි එන කුරිෆාෆා එවරනු බෑ බෑ කුනේ Thank you. දැන් විදාලවනි ව අම්මල් කුෆාර් දැන් කාෆරුන් දන්නේ ෆලා යුහාසබුන මුහාසබත මන් තුසන හසනාතිහි ව සයියාති එන හිසාබෙන් නුබෙල්ල වෙන්නේ එනගේ එයි එබෙග්ගේ හේකන්තක නුබයකන්තත්ත කිරේ කිරි හිසාව බෙල්ලවේ ෆදාන් එනන් හිසාබෙන් නුබෙල්ල වෙන්නේ එබැයි එනගේ නුන්නාන හේකම කිරාන හුස්නුබයකන්තන් එනගේ ඔන්නාන එන්කමු එනන් හිසාබෙන් නුබෙල්ල එන්නමස් එන කුරි කන්තත්තන් එන අංගවැදෙවානේ ඒන කුරි කන්තත්තන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒනවස් අංගවැදෙවානේ එයි අල්ලාහ් කීති කුර්ආන ගවනි එෆදයින් බයන් කුරවා වහී කුරවනි ෆලනුනබ්බි අන්නල්ලදීන කෆරු බිමා අමිලු වලනුදීකන්නහුම් මින් අසාබින් ගලීද් තිමන් අල්ලාහ් කාෆරුයි මිස්තකුන්නන් එමීහුන් කුලා අමලත බයන් කොද්දවා හුෂීමේ ගියාමෙද්දෝග අංගවැදෙවා හුෂීමේ අදි ගදෆද හරුකරි අසාබ්ග රහතිමන් අල්ලාහ් බෑමිහුන දක්කවා හුෂීමේ කාෆරුනා කොම්මියකස එමීහුන්ගේ නොන්නාන කිරාන හේව අමලෙන් හෙන් කමුන් එමීහුන්නකන් හිසාවෙන් වස් බෙල්ලෙවෙන අදිබයෙන් මුමිනුන් හුන්නාන එවස් හිසාවෙන් නොබෙල්ලෙවි එමීහුන් වස් ස්වර්ග වෙද්දේන මීහුන් කාෆරුන් තිබේන හිසාවෙන් නොබෙල්ලෙ නරකයක් දාන මීහුන් එහෙන් නම වෙස කාෆරුන් අල්ලාහ් එමීහුන් කුල අමලු තබ්බයන් කොත් දෙවාන අංගවා දෙවාන එයි එමීහුන්ගේ කන්දත් තබ්වස් ලියවෙන එමීහුන් කුරා හුරිහා කම එවස් ලියවිගෙන් දාන විදාලවනි ෆඉන්නහුම් ලා හසනාත ලහුම් මිහුන කෙවස් යෝ කමෙන්නතේ වලාකින් තුඅද්දු අමාලු අමාලුහුම් එහෙන්නම සෙමිහුග අමලුත හිමෙනේනේ හිමෙනිගෙන් දානේ ෆතුහ්සා ෆයූකිෆූන අලයිහා වයුකරිරුන බිහා එමිහුන්ගේ අමලුතන් හිමනාෆවානේ මිහුන්ගේ ෆයිත්තහුග දැන් එමිහුන්නන් ඒති දක්කාල වෙනදී එමිහුන් ඉක්රාර් වාහේ ජෙහේ එමිහුන් ජෙහනේ ඉක්රාර් වාහ් එකන්තත්තක හවුදුන් නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මියස් ගියාමිද්දෝ කන්දත්තවගේ තරක් ඊමාම් වාංජිහේ කන්දත්තා මිහර ඊමාම් කම කරු කුන්තහුගේ බයවාහක තවියයි බයං කරවණි ඊමාම් කම කරු කුන්තහුව තරගේ හිමනේ රුකුණන් ඇයි ආඛිරි දුවහන් ඊමාම් වමකි මිහර ආඛිරි දුවහන් ඊමාම් වුන් හාසගොතෙක් ගමි ෆතුගේ බයං කරයි ෆමිවනි එහෙන් බය රුකුන් තකෙන්නේ මලායක බේකල්න ඊමාම් වුම්ගේ වාහකෙන්නේ ಫೊಯ್ತಕಂ ಇಮಾಮುಗೆ ವಾಹಕ ಎನ್ನೈ ಬಯಾಮೆ ಫೈ ಎಯ್ ಆಮುಗೊತೆಗ್ಗ ಮೀಹುನ್ನ ಎಂಗೆ ಕಂದತ್ತ ಎನ್ನಮಸ್ ಮೀಹುಗೆ ತಿರೆಗ ಮಸ್ಸಲೆ ಜೆಹಿಫ ಮಿವಾ ದೆ ಮಸ್ಸಲೆ ಕಂ ಮಿ ಫೊತುಗ ಅಲಿ ಅಳವಾಲಿ ಫೈವನಿ ಎಯ್ ಅಲ್ಲಾಹುಗೆ ಸಿಫಾತ್ ಫುಳ್ತಕ ದೆಮ್ಯತಿ ಗಿಯಾಮಿದ್ದುಹಂ ಇಮಾಮುಗೆ ಕಂದತ್ತ ಎಯ್ ಮೀಹಕು ಅದಿ ದುಲುಂ ಗಿಯಾಮಿದ್ದುಹಂ ಇಮಾಮಮೆ ಬುಣ್ಯಕಸ್ನು ಫುದೇನೆ ඒගේ ඊමාම්මන් ජිහ බෑවර කන්තත්තන්ගේ බහරි වරග්ගින ෆිරුකාතහුගේ මීහුන් ඉන්කාර කොෆුරි කන්තත්තා හවුදුන් නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙවේ හවුදු wa makanuhu wa sifatuhu etan hunnane tan e hawdu hunnane tana adi hawduge sifata mi babuga mi bayan kurabanni විදාලවනි වෆී අරසාතිල් ඛියාම අල් හවුද් අරසාතුල් ඛියාම ඛියාමෙත් දොහුගේ අරසාතුගේ වනි හවුද් අරසාත කී මහෂර්ගේ මෑදා මහෂර්ගේ මෑදානුගේ හුන්නානි හවුදු බෙහෙට්ටි ඒ නබී බේකලුණත් දෙවෙන කොම්මෙ නබී බේකලකන් හවුදෙන් එදුවහුගා කොම්මෙ නබී බේකලකන් ලිබි ලිබි වඩාගෙන වාන ඒ නබී බේකලකත් තබාවි මිහුන් ඒ හවුදුන් ෆෙන් හිප්පවාන අල් මවරූද් ලින්නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ රසූලා දෙයිෆාවා හවුදු හවුදේ ඒ ඒගේ මිස්තකුන් ෆෙන් ෆෙන් බොන් එකලිෆාන තබාවි මිහුන් ෆෙන් බොනේ හවුදේ ඒ මාඋහු අෂද්දු බයාදුන් මිනල් ලබන් එෆෙනුගේ එෆෙන් හුදුවගෙන් වානේ කිරව්වරේ ega hudu kanga dawane wa ahla min al asal adi ma muyawr fonikan gadawegen wane aniyatuhu adadu nujumis sama ege kamwarta ei uduge tarita taritan haginawane uduge taritan haginawane tuluhu shahr wa arduhu shahr ege diguminaki ei emmastuhuge rastaye wa arduhu shahr adi fulaminaki wes emmastuhuge rastaye man yashabu minhu shurbatan emme fenkovaren egen boylafi mihaves ලා යضමා බදහා අබදා දුවහකොස් දෙගෙන ෆෙනෙන් නොබවානේ කරෙන් නොහික්කානේ මහසර්ගම ආදානු කියහුණු ගදවාන මිස්තකුම් ෆෙම්බෝයාගෙන ගෙන්දානේ තාන එකම කුයි හවුදුම් ෆෙම්බෝයිමක නසීබුලි විජ්ජමීහා ඒන දෙන් කරෙන් නොහික්කානේ ඒන ස්වර්ග වදෙජ්ජම දාන්නේ ඒන කරෙන් නොහික්කානේ ඒ ෆෙනුම් ෆෙම්බෝයිමක නසීබුලි බේනි රසූලා ෆ්‍රිහම තබායිමි කලිෆානක සුන්නත තබායිමි හුම් සුන්නත තබා නුවේ බිදුවත හොතරේ ගලුණු මිහුම් වහි කොල්ල වෙන මිහුන්නකන් ඒ හවදුම් ෆෙම් බුයිමක නසීබෙ වෙස් නුලිබේන දෙම් මිතාංගම සාරක සුවාලු ෆෙදිගෙන් දාන ඒගේ හුදුකම් ෆෙනෙන් හුදෙන් වානත සාෆුවාන ඒ මිතා සාෆුකන්ගේ බයන් කොත් දෙවනි මර එච්චක එච්ච බයන් කුරා අයරුග වත්තරෝ එව බයන් කුරවේ මිසාලකම් මියනි එච්ච මියනි එච්ච ෆදය මිසාලකම් හෝරල් ලේනුන්ගේ රීතිකම් බයන් කරව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කරවන ඒ කබලුන්ගේ කරිතහුගේ මදු එංගේනේ ඒගේ මානෙ කරිතහුගේ මදු එංගේනේ කෙනු දැන් එතරේක කරිතකක් දන් දැන් එගෙඤ්ඤා ඒ ඒගේ රීති ගන්න එතෙන්න ගොහරා හුරි හැච් එතර එගෙඤ්ඤා ඒ එගේනවා කන ඒක මානෙක කබලුන්ගේ දොන් කමා රීතිකන් එබයන් කරවන්නේ මිතාංග වෙසේ මුරාද කි එහා සාෆුවගේ මානේ මුරාද කිරුහෙන් හුදුවාන වාහකයන්no එෆෙන් එහා සාෆුවානේ සාෆුවානකන් එබයන් කරවන්නේ දැන් වඅහ්ලා මිනල් අසල් යර්ෆෝනි එච්චනු කියන්නේ ෆෙනකා මාම යබ්‍රෆෝනි වානේ ඒගේ මානේ කි මීරුකන් එහා මීරුවගෙන් දානේ මෙහාර අරබි බහුග අදි වඩක් ගින බස්තහුග බෝෆෙනන් එබ කියා ෆොනිෆෙන් දිවෙහිම් කියන්නේ බෝෆෙන් එහෙම් බස්තහුග කියන්නේ ෆොනිෆෙන් අරයි බහුගස් කියන්නේ මා උන් හුල් ඒ බෝෆෙ නොත අජබ මා උන් අජබ ඒ ෆොනිෆෙන් ෆොනිෆෙන් නම් කියන්නේ බෝෆෙන උර්දු බහුගස් කියන්නේ උර්දු බහුගස් කියන්නේ මිසාර කම් මීටා පාන එමිහොන් කියන්නේ බෝෆෙන මීටා කියන්නේ ෆොඤ්ඤා ඒ බෝෆෙනන් එමිහොන් කියන්නේ ෆොනිෆෙන් දිවෙහිම් කියන්නේ බෝෆෙන් එහෙන් ගින බස්තහුග මේ කියන්නේ ෆොනිෆෙන් එහෙන්කමුන් මේ විදාලවනි මාමුයව්රෆොනි වානේ ඒගේ මුරාද කි මීරුවගෙන් වානේ මාමුයව්ර අදි බය රිවායත් අහු ගවනි ඒගේ වස් ගොම කස්තූරියව්ර මීරුවස්ත වානේ එෆෙනුග නුබා එව්ස් වහෙන්න හොන්නානේ තාකු ගොම කස්තූරියස් උන්නානේ ගොම කස්තූරියස් අදි ඒගේ බොහරි බය හදීස් තහුගේ බොහරි සිෆතබ්බයන් කුරවෑෆා අදි ගඬ ෆෙනව්ර ෆිනිවෙගෙන් වානේ එබහි ඇති ෆිනි වානේ nubovevaraka finiwaani kiinumun edwaku finifen fembowaagem fahunnayiruga finifen miiruwaani finifen miiruwaane finikon hunnaani efen taazaako etanuge asseeri leifawaani ranum asseeri hunnaani asseeri leifa hunnaani gomakastuurin asseeriga hunnaani gubbutake jehife gubbutan hunnaani ranum etaaga kaariga taritan atura leifa hunnaani etaritan hunnaani ranaarihin etarita uluge taritakavvura ginavegen waan ei hawdu kaariga haalet sifa egen fen libeeni රසූලාගේ සුන්නතත් තබායි මීහුන්න දුනියේග සුන්නතන් ඉන්කාර කො ෆොරස්සාර කරේ මීහුන්නකන් එෆෙම් බුයිමුග නසීව ගියාමෙද්ද හොග දිවිගෙන්නන වාන දාන එකලිෆාන ගොම්මතුගේ එම්මෙන් ෆෙම් බුයි මට්ටකා ඉදිමාල දාන එන්නමස් මලායිකෙ බේකලම් බොඩු බෑගඬ වකි කොල්ලවාන බොඩු බෑගඬ ඉන්ද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කරවම ගෙන් දවාන ඉතිමන් කලිෆාන තබායි මීහුන්න තබායි මීන උම්මතුගේ මීහුන්නේ එහිඳු මලායිකෙ බේකන දන්නවාන කලේග ෆානක ඉංගි වඩෙන්නු ගන්නවාන කලේග ෆාන දුනියෙන් වඩාගත්ම ෆෝග එමිහුන් දීනක් ගෙනා බදල්තක දීනේ කියාගෙන් දීනේ කියාගෙන් කන්තක්කුරි ගොයිත්තකෙක් කලිෆානක එංගි බඩ එන්නු ගන්නවානේ බිදුවතන් හදා ખુરાෆී කන්තත්තක්කො දීනුග ખુરાෆා ඉත්තහුග තිරේගේ මිහුන් උළුණු වරක් කලිෆානක එංගි බඩ එන්නු ගන්නවානේ දීනේ කියාගෙන් දීනුග අල්ලාහ රසූලුන් ලව්වායිත් කන්තත්තන්ගේ මිහුන් පුරමුන්ගෙන් දිය වරක් කලිෆානක එංගි බඩ එන්නු ගන්නවානේ එහිඳු හදීස් උල් කුරවාන අවහද්දුරු කුරාහේ මිහුන් අවහද්දුරු කුරාහේ තිමන් කලිෆාන දුරු කුරාහ එමිහුන්නක fem boy muga nasibe nuli be emi hun gene be na mahshar ge ma danan alun ten karu hikka gen fem hun tiben iru e ha tirbe gen war go ki ha bodak emi hun fem boya gen nan edwa huwa amire de mi hisab kur kollani den annariyaku siratu ge wahaka den fereni ei yamed dwa huge e, siratu maguge wahaka den fereni insha Allah taala den swalin go be fa swal Thank you. ಆ ಮಿಹಾರ ಮೀಗೆ ಶರಹಾಗೆ ಬೈ ವಿದಾಳ ವೆಫ ಗಿಯಾಮತುಗ ಕಂತತ್ತ ಕಿಯೈ ಬುದ್ಧಿಂ ಹಾಸಿಲ್ ಕುರವೇನ ಕಂತತ್ತ ಕೆನ್ನೂನ ಎಗ್ಗೊತಕ ಐ ಅಲ್ಲಾಹ್ ದೆವ್ವಾಫಾವಾ ಖಬರೆ ತಸ್ದೀವ್ ಕುರನ್ ಜೇನಿ ದೋಹ ಕಂತತ್ತ ಫಾತ್ ಎಕಿ ಮೀಹುನ್ ತಫಾತು ಎಮೆ ದಾನುಗೆ ಎಕಿ ಮೀಹುನ ತಸವ್ವರ್ ಕುರವೆ ತಸವ್ವರ್ ವೆಸ್ ತಫಾತು ಎತಾಂಗ ವಗುತು ಕುರುಂ ಕುರುವೆಗೆ ಮುಮಾ ದಿಗುವೆಗೆ ಮುಂ ಎವೆಸ್ ತಫಾತು ಮೀಸ್ತಕುನ್ನ ಎಮೀಹುಂಗೆ ಅಮಲು ತಹುಗೆ ನಿಸ್ಬತು ಏನೇ ಎತನುಗ ಮುಆಮಲ ಕುರವೆ ಮುಂದಾನೆ ಮಹಶರ್ಗೆ ಮೆ ದಾನುಗೆ ವೆಸ್ අනෙක කගුළු මෙන් නින්නාන් ඒනයා පුරමුන්දා කන්තත්තහුගේ ඒකන්තත මිසාරක සිකුඩින් විස්නං උල ෆියා මග ෆොරදිගෙන් එතිබි තමග ෆොරදිගෙන් ගොස්ස කිත ජමාතුක මිහුන් ඒ යමිහුන් සිකුඩින් විස්නං හදාගෙන ඒ කියාමෙද්ද හො කන්තත්ත කෙ සිකුඩියකුන් හාසිලෙ නුකුරවේන ඉන්සානායක ඒ මුලින් තෆාත මරහලාය ඒ සිකුඩින් විස්නං හදාගෙන මිහුන් තිමග ෆොරදිගෙන් ගොස්සා මෙයාර අල්ලාහගේ බස්වලතක ඊමාම් මේ ගයිබන් ඊමාම් මුගේ ෆොනිකන් අන්නානි මීගා මිකමුගේ ඒකන්තත්තක මා බොඩ විස්නං හදාෆියා ගයිබන් ඊමාම් මුගේ හිසාමුගේ දියයි මිගයිබන් ඊමාම්වන් ඊමාම්මුගේ තෙරෙගේ හිමෙන කන්තත්ත කියාමෙත් දෝග හුරිහාකම කීවස් විදාලෙෆනි ෂේඛ් ෆෞසාන් එයි බුද්ධින් හාසිල් කුරවේ කන්තත්ත කෙන් නෝනේ බුද්ධින් ඒ කන්තත්ත විස්නං උළුන මීහුන්තන් යොති මග පුරදිගෙන් ගොස්වා එංගමුන් එතාංග ඒ මීහකා දේ තෙරෙග වකි වකි මාමලක් කුරවේනි ඒක දුනියවි ගොතුන් අලගොණ මම විස්නා කන්නු ජන කෑරි ගොන්න මීහා ඒන කරගුවා කණ්ඩ තෙරෙගම අනක කොස කරගුවානේ එහෙනනු ඒනයන් එපෑන්නා ඒනයා eeneen annaan etaan gahama safakan eturi fatibeeni miistakun aneka kaadima ebbala evvesnu leveen heduaa balaalumga ikhtiyar evvesnuana birun emmen istarajjaage wakkalin ves balaanu laane oti wakkalin ves aneka kaadima emmen tibeeni oriyan haaluga evves mihagaage feeraam evves nunnaan duniyan ufan vigotan emmen tibeeni hitaan evves kurumen non hitaan evves nuko firhinu aisha tufan vidalwe allah rasoola edo hogam ekakwan ekak balaanen nu he anhinu nafirhinu tibeeru ದಾಳವನಿ ಆಯಿಷಾ ಇದು ಹೋಗ ಬಿರು ವೆರಿಕಮ್ಮ ಅಬ್ಬಡುವೆಗೆ ದಾನಿಕ ಕೊನೆಕ ಬೆಲುಮ ಬರ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕುಸಿ ಸ್ನಾನ ಏನ ಅದೇ ತೆರೆಗ ಕಂತವ್ಯಗೆ ದಾನೆ ಗೊತ್ತಕಾಮೆದುವೆ خرافي كان تتنجي خرافي كان تتنجي دو باكي دو هجة مناسبة قرآن هاتي مكرون أي كنتا كوي مسؤولين كن سنة كن ثابت واكمي خرافي كان تتنجي ඒ දීනුන් එව්වෙස් සුන්නතකුන් එව්වෙස් කමෙක්ග සාවිතු කරන වකිදුවහ කට්ටකා හතිම කුරුම වකිදුවහ කට්ටකා හතිම කුරුම එද්දුවහුන් කොල්ලා හතිම කොම් ෆෑදා හුන්නා ගුරුවන් කියවම් එයි මස්සලේකි මියදු මිහුන්න මුස්ලිමුන ජෙහිෆාව මස්සලේකි වකිදුවහකු මිහඳාම් වන්නේ රාජ්‍ය ඉස්ලාම් වීදුවස් එදුවහුග මුනාසබතුක හතිමෙක් කොල්ලු නෙවෙච්ච ඒ හතිම කුරම් විහම අබදුවස් වකිදුවහකන් හාස කුරුමෙන් නෙන් යකෝ එම ඒ හැම මුලින් බේකාරකන්තන් ඒ බිදුවා කිතරන් ඒවා දෙකෙන් දාන්නේ තීනි කම ගොතුග මෙහෙම එකන් කුරානි කුරාන සුන්නතුන් සාබිතුනවා අදි අස්සාවේ කලකු හිප්පොළවස් නාරාෆද කන්තත්තන් වකිදුව හෙග්ගේ මුනාසබු ගාතිම කොල්ල එකිමිසි මොන බහලා ඒකම් ෆාදා කුරාන ඒ දුව හෆාදා තනුනිකාක ගුරුවන් කියවන් කාක ෆාදා කුරාන නහරොනේ ඒ දුව හෆාදා කොද්දින් ඒ දුවස් ඒ දුව හත් ෆාදා කොද්ද මීහා කන්න ෆාදා කුරන් ජේ Mihan no hiwa malek kureveto balamvi edwahuga miismi honna bahalan guruan hatim kollun ei kondine kon kihine islam dinuge eti tastiu kurave yani eggotaka se sunnatun saabit wa kahal kan tattaken no kurafi kan tattan ei e kahal kan tattan hunuana kurakan haigatu buruan kiyam bi abadues abadues kuramundami e ekahal kan tattan eggotaka saabit wa kan tattaken no ekahal mulin sunnata saabit amilla hitaffenigen kurakan tam hiri mulin dini goto ඒ ಗೊತ್ತದ ಆಳ್ಗೊಂಡು ಬಂದ ನಮ್ಮಿ ಕುರವೆನಿ ಹುರಿ ಹಾಕಮೆ ದೀನು ಗತಿಮಾಯಂ ಹಮ ಗೇಗ ನಿದಂ ಎಂದು ಮತ್ತೆ ಈಗ ಹೊರವೆಲ್ಲ ಹಮೆ ಫೆನು ನಿಕಮೆ ಮಾದಂ ಕೊಲ್ಲ ದೀನಿ ಗೊತ್ತು ඒ ಗೊತ್ತಂಗೆ ಕೊಲ್ಲ ನನದ್ದು ಹೊಯಸ್ ඒ ಕೊಲ್ಲಂ ಫರನಿ ಏಕಂತ ದೀನಿ ಗೊತ್ತು ඉදා තම්මති ගොය ෆමි හිතාන මාදම් මෙන කම කොල්ලාන මී මී දීනි කන්ත මිතාව එක්ගොයි අලගොණ මගේ තෙරේ ගුරුවානා සුන්නතුන් සාබිතු වාකමෙත් තොස් බලාලා ගන්න මී ගුරුවානා සුන්න මිදී ඒකෙන් සාහබි තුන අකමැද්දීනි ගොතුන් කොෆියවන්න අනිබිද ඔයාගේ තර කුරාෆිකන් තත්තවගේ තර ගියාමෙද්ද ඔහුගේ රද්දු කුරවේනේ නෑ දැන් මීයා කමන සුබහානතෝ ගුරුවානේ ගුරුවාන් කියවෝ වල හේයකන් තකේ බිදවාගේ තර වන්න නීවස් ඒති කුරංජිහේ ගවායදුග දහරු නොහුඟොතක කොෆියා ඒති වන්න අනිබිදවාගේ තර මීහුන් ඉතන් අනනි ගුරු මී දීනිකන් තත්තක නමාදේ එනා මිල්ලා ખાස කොල්ලාගෙන් කුරි නමාදේ කේති වන්න අල්ලාහ් කුරි නමාදේ කුරි මෙයන් නමාද කිමි අල්ලාහ් කියමන් තෙරකන් අදා කරන ගොතුන් කුරවේ එච්චේ එනුන් තනෙක්ගේ හරකයක් කුරියකස් නමාදක නුවාන මීහා අමිල් ලැෆෙනගෙන් කොග්ගෙන් කිනවානි එකන්තත් අල්ලාහන් ගාෆුර කන්තත් මි ඒ ගවායිදුගේ දහම් ගොස්සියා ඒති ගබූල් කරේනි ගවායිදා ඛිලාෆ ගොස්සියා ඒ ගබූල් නුකරේන කිතම් මෙ හේෝනි යතෙක් කුරියස් බිදව වෙරින් හේව අමල තොක්කොෆ හොරි මුලින් හේෝනි යතුගා ඒ හොරි කොෆ හේෝනි යතුගා ඒ ගොතම් අලගොණ මෙගෙතරගේ දීම් යොති යම හිතක් ෆෙනජ්ජියා එකන් කුරම්මි දීනි ගොතුන් තිරංගලු කමේ yaa allah sharu nukurawaa kam shariyatten hadaalen koye miyaka komme mihaka fenna goyen e diin algono men etereego komme mihaka fenna goyen e diin e yemmennak ilmu erin etaanga diinuga ilmu erin algono men etereegane diinuga ilmu eriya kannuwaa mihaku එහෙම ෆන්නකුණු කරේ දවවා කරා එගේ එක කියාවේ එකම මිහෙම්මෙ කොට ඉල්මු කමුග අල්ලාහ් බයන් කරා බෑෆවන් ගියාම තහම මිහකු මිල්ම හාසිල කුරන් උනස් නුනිමේන ඉල්මේ දීනුගේ ඉල් වහීගේ ඉල්මේ එකමකමකොම් මෙ මිය කීල් මැරිය ඒනෑන් හම ඉක්තියාර වෙද්දීනිකන් තත්තනින් මෑලේ ඒයි මස්සලේ කියේ දැන් එක්කමි අහයි වෙසුලේ මිරංගලු කමෙත්තෝස් කියවැගෙන් තිබෙ මිහුන් ගාත රංගලු කමෙත්තෝ හම හෙරි කොට තියුලාන් තන් ඉප්පෑලා මියනි දුවහකු හතිම කුරුන් ගබෝතේ බෑරම් බේනවා මිහුන් බෑරි වාශ එගොතන් ගබෙන් ඉතංග සීලාන් ඉප්පේවා කොම්මියකස් බිදුවතකුන් සලාම එවම් වි රක්කා තෙරවම් වි උමරකී එයි කඬ එලිපාවා එච්ච එවස් මිහක දිගෙවස් නුකුර වේන කුරවස් නුකුර වේන මරුමුගේ කුරින් ගුරුවානා සුන්නතත් තබාවි මිහක බාජ්ජවරකන් ඔති එනු මිහකන් නැයි ඇයි ඔයි ගොතවි බුද්ධි වෙරින්න කීයි දුනියේග වරක් කුඩ කුඩව ගොත කොලකේ මිහක ලිවිගෙන් මිවනි මිතාග කොබානේ ජීලත කුරින් මෙහර මි ජීලු දියාම අනේ ජීලවන්නාන එදී එයි මි ජීලු මේ මිහන් කුරකන්තකාගේ nar kitajjiliyo gata gos vejje emihon kore amalata kaage amalata hoga raha deku mattaka koba emiyo kaaba fain koba hama emihegge duty dam fala mitanga hama kuruma fahuga Allah ga dulata danje nama komme mihebe samaika kavves mitanga nuhura wen ama mijil nima fahuga dem mijil ga mihon mita kore masakkatum faida nagan annani hem bayak ama e hodiye ketches nus gendewen hem bayak udem faida nagani ek emme fahum hurihayacce du koffa hurihayam mendani walillahi mirasu samawati wal ard විම්මතිගේ මීරාස් වනි අල්ලා වාර්තා එවසිච්ච එක කැස්නු ගෙන්දයන විම්මති හුන්නාන හුරියාච්ච දූකොෆගොස් එකොම්ම මීහකවස් ලියුවිෆාවා වරන් එන ෆෑදාන ගෑනිමි දුනිය දෙන්නුන ගෑනයක් බුද්ධිරන කිහිවලෆා කොම්මිතාංග උලනු මියම් ඒ බුද්ධිරන කිෆ් අබදුගේ අබදුගේ හයාතත් තයාරවා මියම් ඒ අබදුගේ හයාතකි එතනුගනේ මරුමේ අබදු අබදු උෆලුගේ ඔලේ මියම් අබදු උෆලුග අබදු උෆලුග එදවහුග හිතාමෙන්නේ බිරෙන්නේ හිතාමාග තිබි මිහුන් අබදුග අබදුග හිතාමාග දැන් එමිහුන කැබසු ඵලෙන්නේ හින් හමජහමන්නේ නරකාග එම විස්නම් විබේපුලුන විස්නම් වි දුනිය කී වරබ්බොඩ කෙහි වෙරි මාළියේ වම වමල් හයාතු දුනියා ඉල්ලා මතාඋල් ගුරූර් කුර්ආන් කල්ලාහයි කුර්ආන් දුනියගේ දිරිලුම් කෙහි දෙනි එච්චකම ගමෙනු විනුවේ වර කෙහි දෙ එච්ච මේ දුනියගේ දිරිලුමක් මේ දාලතප් මිහා ෆෙනිගෙන් දායර හම යන් හෙල්ලිගෙන් දාන මිහා වර ඊමාන් තෙරි මිහකුනෝනි දුනියගේ දාලතක හෙල්ලිගෙන් දාන كما الله هي كربني وما الحياة الدنيا إلا متاع الغرور دنيا قدري ولون كهيدني يتشك كم غامنو ينوي كهيبري مالي يغنو جي نجهم القرآن غنسيه هيتن يوتي فريفا كهيبري مالي يغن نجهير هتيه بامي نجهير الله مگر رجوع واره شيطان تفاتو දන්තුරත ජහානේ තිය බෑමි හොන එයින් දන්තුර එක නුජිහේරේ තිය බෑමි හොන ජිහේරේ එහෙන්නම සම ඒ දන්තුරාගේ මෙතිගින මිහුන් ජෙහිෆා අමිහාරු එකන්තන් එයි දීනී ගොතුම් යහ කොෆියා රංගලෙන්නුන් එකම එහෙන්නමස් ආදකාදගේ ගොතුන් එකන් දැන් කුරුමකු දැන් එහා බඩ මස්සලෙන්නේ එහෙන්නමස් ඒ සාවිතවා කමෙන්නුන් එයි මුසාෆහා කොෆ මේක අජ්ජස්සාලුම මියන් හදාලුම නික්කුරීක අජ්ජස්සාලුම එයි සාවිතවා කමෙන්නුන් එයි කියේ මුසාෆහා කිය මාතා අජ්ජෝඩ කොල්ලු එනි මොනි ඒසාව සලාම අලයිකුම් සලාම කි දුරුංගෝ වේ සලා මුසාෆහා වේ සලාම කන්නුවානේ ඒ සලාමෙන් නොහදී තින් ලෆ්ස් මි සලාමා මුසාෆහාය මුආනකාය මුආනකාම කියන්නේ කරා කරු ජස්සා කුර වේ සලාම එංගෙජ් ඒ සලාම කියේ දුලුම් බුන වේ ලෆ්ස් ඒ දුලුම් බුනීම සලාම වානි දැන් ඒ අතාජ්ජෝඩ් කොෆේ හදාච්චි ආදකාදී ගොතුන් කුරඤ්ඤා ඒ කුදෙන් මා පොඩ මස්සලේ නැයි දීනී ගොතුන් නියක් ගණගෙන් කන් කොෆියා ඒ මස්සලේ ඒරා අදෙන් අලගොනබස් එහෙම පෙන්නනි ඒ අනේ වර ෆහම් ෆෙරුණු කමෙන් එමේ ගයිජස් ඒ අලගොනබන් හඳාන්ගේ බහරි මේක අයින් නුජස්සා හඳා මීහු ඒ පාකිස්තානුන් අලගොනබන්න ෆෙනුණු මන්සරෙන් ඒ මේක අජ්ජස්සු පාකිස්තානුන් ෆෙනුණු මන්සරෙන් ඒ බය මීහු මේක අජ්ජස්සාරි දැන් නේගේ ඒගෙන් එමිහුගේ අනේ ෆාල කොද්දේ ෆාල කුරුම ෆහරෙග්ග මිහෙන් තම්සීලු වෙගෙන්දේ වරන් හින් හෙවේ තිමන්නා සලාම් කොල්ලා කලියට්ට කාහින් හේවේ එදෙන් දුනියවි ගොතෝකන් කොෆියකා මස්සලේ නැයි ආදකාදී ගොත දීනි ගොතුන් ඒ සලාම් මුසාෆා කොෆ එකන් කුරන් ජීහෙන කමක බෝලු කොෆියා ඒරු මස්සලේ කව්වෙගෙන් දා එම්ම එයි දුනියවි ගොතුන් එකන් කුරණී කමක වඤ්ඤාය මස්සලේ නැ දැන් එයි හැබොඩ මස්සලේ නු දැන් එකන් නොෆෙනේ හැබොඩ මස්සලේ කමක ආයි දැන් මේ උලේ මේ මිහුන්න කී දැන් හැම එවෙසෙච්ච දිනුක කම්ෆර්ට් එවෙසෙන්ගේ බයන්නෝ මේ දිවෙ හින්න ප්‍රජාහිල වාන මේ මියෝ මෙන්න මේ ඒ මියෝ කුරා කන්තන් ඒ කමෙක් කමක බලය ගණකම් වෙස්නවාන මේ මියෝ මේ එවෙසෙච්ච නේ කියන එවෙසෙච්ච මේ මියුන්න කී එවෙසෙච්ච ගින මියුන්න කියම එකෙච්චස් කියලා තේ මියුන්නෝ හැම ඒ මියුන්ගේ කළ බොඩතින් බුණලි ගොතන් හදාගෙන තිබෑනි එනු ගොතක බලය වෙස්නාන හැන්දිමාල එමිහුගේ ඉමාමුන් රරුගේ එමිහුන්ගේ ඉමාම මුනෆෙන්නාන් මේ ගොතක් කලේ මං හදාර අලාදී ෆෙන්නාන් ඒති කොළෝ ඒ බදලෙවස් නුවාන කොම්මෙ මියකු දැන් එච්චක් කියා දෙන සම අලෙවස් නුලාන දැන් හම් බදලෙස් නුවාන ඉන් ගොතන් ඉන්නානේ ඒ ඒගේ මිහුන් ඒ වරජාහිල වානේ මිහුන් මේ අහසකො මිහාන ෆී මසහබ මිහුන් එමිහුන් තිබේනී මිහුන්ගේ ඉල්මරින්න තක්ලීදු කොග්ගෙන් තිබේ බයගේ තක්ලීදු කරමා කී දලීලක බලාල් මෙන් නැති බයකු බුනා එච්චක් ගබුරු කුරාමි කුරුන් එයි ඒ තක්ලීදු කරමා කී එමිහුන් එතකොලිද කුරා බෑ එමිහුන් පුන ෆෙන්නානි මිනුන් ගොතකන් නුකුරාතින්ගේ කන්ත අනේ කහන ෆීමා සෝමි එහෙම්ම සෝප්තෝගේ මිහුන් වරගින ෆහර අහ්ලු සුන්නා මිහුන තබාවාන එහෙම් පුන ලෑදිනීම එකම හන ෆීමා සෝම මිහුන් වරන්නුවාන් තබා ඒ දුනියේ ගොයින් එමෙ බාතිලුකම් බොඩු මසහබ් දුමුලි දුනියේ ගොයින් එමෙ බාතිලුකම් බොඩු මසහබ් හන ෆීමා සෝම දැන් එම සෝපගින මිහුන් දුනියක තබාය ෆෝසති එම සෝබ බලයන් ෆෝත්